මෙතන මේ ප්‍රශ්නය ඇතවශයෙන්ම අභ්‍යන්තර ප්‍රශ්නයක් මේක විසඳාගන්න මට එක්සත් ජනතා නිදා සන්ධානයේ බහුතරයක් විපක්ෂය ඉන්න බව පෙනුණා. ඒවගේම ඒ පක්ෂයේ මහලේකම් තුසිල් ප්‍රේමජයන්තමන්තුමා. මට ලිකිතව දුන්නා ගරු නිමල් සිරිපාල සෙල්ලාමන්තුවා විපක්ෂනායකතුමා හැටියට පත් කරන්න කියලා. ඉතින් අද යම්කිසි වෙනසක් පේනවා නම් මේ කටයුතු තමුණාන්සලා සියලු දෙනාම එකමුතුව එකකතාවයකින් වැඩ කරන්න ඕන නම් ගරු සුසිල් ප්‍රේමජයන්ත අපේ මහලේකම්තුමාටම මම යෝජනා කරනවා කරුණා කරලා මේ සියලු දෙනා සමග ගිහිල්ලා මේක සමතයකට පත් කරගෙන ඇවිල්ලා මට නමක් යෝජනා කරලා දෙන්න කියලා. අපිට එවැනි එකඟතාවයකට එන්න බැරි නම් විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න ඔබතුමා අවසර දීමත් සලකා සලකා බලන්නටය කිලිවෙල්ල මං ඉල්ලා සිටිට ඒ ඒක කරන්න පුළුවන් දෙවනුව දැන් තමුන්නාන්සලා සමගියෙන් ගිහිල්ල වැඩේ කටයුතු කරලා දෙන්නකොමට